ආනාපාන සති භාවනාව නිවැරදිව කරන්නේ කෙසේදයි පහදා එක්වරක් එය පුහුණු කර දෙන්න. මේ ආනාපාන සති භාවනාව කියන එකේදී අපි හුඟක් විග්‍රහ කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා හුඟක් පොත්වලක් විග්‍රහ කරලා තියෙනවා පොත්වෙන් කරලා තියෙනවා හොඳට විස්තරත්ව විග්‍රහ කරලා. ඉතින් මේක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේකේ තියෙනවා මතු සම්මතයක් තියෙනවා. බාහිරින් කරන දෙයක්. ඒ වගේම අභ්‍යන්තර පරමාර්ථ නිවන් මාර්ගක් තියෙනවා. මේකේ වටින්නේ මොකද්ද? නිවන් දකින්න කල යුතු මඟ. ඒක අත්‍යවශ්‍යයි. නිවන් දකින්න අවශ්‍ය කරන මූල භාවනාව දකින්න නැතුව ආනාපානිය දකින්න බෑ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සති භාවනාව. බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගෙන් අහගත ශ්‍රාවකෙක් හෝ මේ ශාසනයෙන් බැහැර තව කෙනෙක් ළඟ නැහැ කියලා බුද්ධ දේශනා පැහැදිලිව තියෙනවා. එහෙනම් ආනාපාන සති භාවනාව කියන්නේ යෝගී ළඟ තියෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කියන්නේ ඒකම සාක්ෂිය. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ආනාපාන හතියේදී පළමුව සතෝච අස්ස සති කියලා වචනය. සතියෙන් ඇසුරු කරන්න කියලා. සතියේ අදහස ඒකයි. සතිය කියන වචනේ ගැන පෙන්නලා තියෙනවා යම් සතියක් ඇද්ද මේ ආර්ය විනයේ සතිය නම් සම්මා සතියයි. තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හෝ ඒ ශ්‍රාවක මාධ්‍යයෙන් ඒ සතිය මොකක්ද කියලා දැනගත්තොත් හැරෙන්නේ. තුන් ලෝකයේ තවත් කිසිම තැනක සම්මා සතිය නැහැ. එහෙනම් සතිපට්ඨාන වඩන්න විදිහක් නැහැ. සතිපට්ඨානට අයිති දෙයක්. භෞතික ලෝකියෙක් නැහැ, බාහිර ලෝකියෙක් යෝගියෙක් ළඟ නැහැ. කියලා නම් උන්ට සතිය තියෙන්න ඕනේ. සතිය තියෙන නම් බුදුරණන් වහන්සේගේ දේශනාව වෙනස් වෙන්න ඕනේ. මොකද මේ ශාසනයේ බහැර සතියක් නැහැ. එහෙනම් සතිය කියන්නේ සිහි කිරීම කියොත් හරිය සිහි කිරීම නැද්ද ලෝකේ හැමතැනම තියෙනවා. සතිය කරන්නේ සිහි කිරීම කියලා ගත්තොත් එහෙම ඒක කාටවත් සිහි කරන්න පුළුවන්. බෞද්ධයෙක් වෙන්න බෑ සිහි කරන්න. අනික වල සිහි නැද්ද? අබෞද්ධයෙක් කියන ඕක කියන සිහි තියෙනවා. අපි කියන සිහිය. ඒක නම් සතිය කියන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය විනයේ යම් සතියක් ඇද්ද? මේ ශාසනයෙන් බැහැර කොහෙවත් නැහැ කියන. එහෙනම් ශාසනයේ සතිය මොකද්ද? ඇයි නැති වෙන්නේ අනික් අය ළඟේ? එහෙනම් මේ සම්මා සතිය වැඩෙන්න නම් මේකට අවශ්‍ය කරන මූල ධර්මයේ තියෙන්න ඕනේ ධර්මය අහලා. ධර්මාභෝධයත් එකයි ඒක නැగిලා ඒ. බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවකට සවන් දෙන්න අවස්ථාවක් ලැබුණා. ශ්‍රාවක මාධ්‍යයෙන් හෝ ජීවමාන වල ඉන්න බුදුරජාණන් වහන්සේගෙන් හිත් කාලේ ඒ කාලේ උන්වහන්සේගෙන් හෝ එවන් ශ්‍රාවක මේ පිරිස අතරින් හෝ යම් කෙනෙක්ගේ මෙන්න මේකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියලා. ධර්මයේ විග්‍රහ කළ දෙනකොට අන්න සිහි නුවණ පෑදෙනවා. එතකන් ඕම් ඉඳලා තියෙන සිහියෙන් කියලා ඉඳලා තියෙන්නේ ලෝකේ මුලාවේ. සිහියක් වෙන්නේ මුලාවෙච්ච බුදු. ලෝකේ හොඳයි කියලා ලෝකේ පිළිබඳ කල්පනා කරගෙන ලෝකේ පිළිබඳ බලාපොරොත්තු ඇති කරලා හරි තියෙන්නේ සිහියක් නෙමෙයි අවසිහියක්. නම ලෝකේ ආවගෙන සිහිය කියේ. සිහිනුවන වැදෙන්න නම් ඇත්ත ඇති ආකාරයෙන් දකින්න බණ ඇහෙන්න ඕන. අන්නේ බණ ඇහිීමත් සමගම නැගිලා ඉන්න පටන් ගන්නවා සිහිනුවන. අපොච්චි මෙච්චර කල මොකද්ද මේ හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් තමයි ඒක ඇත්ත තේරෙන්නේ. මොකක් නිසා සීකලේ මොකද්ද? නිත්‍යයි සපයි ආත්මයි කියලා සීකර කර හිටියා බොරුවට දනවලනකොට. දැන් සීකන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා හරියට. අන්න අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට සිහි කරන්න පුළුවන් වුණා. සම්මා සතිය එතන. නා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට සිහි කරන එකම දහම මොකද්ද? මේ බුදුදහම පමණයි. මේ පිටතර ලෝකේ නෑ ඒක කිසි දිනක නෑ කියලා හේතු ආදගත කියන්නේ ඕකටයි. දැන් සිහිය කියන්නේ මොකද්ද? අනිත්‍ය දේ දුක්ඛ දේ අනාත්ම දේ මනසේ සිහි කරගන්න. අන්න ඒ ටික හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනස්සාසිකා. ඔන්න අහකට අදාළ අනස්සාසිකාදී. ආනන්ද මේ සියලු සංඛාරي වනස්සාතිකයි. ඔන්න ඔය ටික අයින් කරලා දාවන්න කියලා දෙන්නේ. මෙන්න මේකයි කරන්න සිහි කරන්න කිව්වේ. සිහි කරලා මොකක් ඒ අයින් කරන්නේ මොකක් සිහි කරලාද? නිත්‍යයි සබයි ආත්මා කියලා දෘෂ්ටියෙන් කරගන්න ආව කල්පනාවක් නැත්නම් මුත්‍යා සතියක් මිසක් ඇත්ත නෙමෙයි සිහිය නෑ ඒක. එහෙනම් අනිත්‍ය දේ නිත්‍යයි කියලා හිතාගෙන හිටියේ. දුක්ඛ දේ සුඛයි කියලා හිතාගෙන හිටියේ. අනාත්ම දේ කුයි අත්තයි කියලා හිතාගෙන හිටියේ. එහෙනම් මම මොකද මෙච්චර කල් කරලා තියෙන්නේ? අවසීයෙන් කල්පනා කරලා තියෙන්නේ. එහෙනම් මේ කල්පනාව කොහොමද හොඳ එකක් වෙන්නේ? නුවණක් වෙන්නේ. නුනුවණින් මෙනෙහි කරලා තියෙන්නේ. නිත්‍යයි සපයි ආත්මා කිය යම් ත්‍ෘතියකින් මෙනෙහි කරන තාක්කල් ඔහුට අවසීය සහ නුනුවණ තියෙනවා. එහෙනම් සිහිය නුවණ එතන නැහැ. එහෙනම් සති සම්පජාඤ්ඤ කියන සිහි නුවණක් ඇත්නම් මේ ආර්ය විනය පිට නැහැ කියෝ නෝකයි. එහෙනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට යම් කෙනෙක් විග්‍රහ කරලා දුන්නා නම් මේ ආර්ය විනය තුල සාසන ධර්මයක් අහපු කෙනෙක්ම ඒක විග්‍රහ කරලා දෙනවා මිසක් තව කෙනෙකුට ඔක විග්‍රහ කරන්නත් බෑ. බාහිර කිසිම යෝගියෙක් විග්‍රහ කළත් නැහැ. කිසිම සාසුරුවෙක් විග්‍රහ කළත් නැහැ. එහෙනම් මේ විග්‍රහ කලේ කාගෙන්ද? ඒ ශ්‍රාවකයා ගෝචර කරගත්තා ඊට ඉස්සෙල්ලා අහලා කාගෙන් හරි. ඒ නිසාමයි ඔහු ඒක දැනගත්තේ. ඔහු කොයින්ද ඒක දැනගත්තේ? ඊට ඉස්සෙල්ලා මේ ශාසන පෙළපතේ ශාසන ධර්මයේ ශ්‍රාවකයෙක් ඔය මුලට ගියට පස්සේ කැරිස්ම ගලන් දෙරේ බලත් ගිහලා මුලටම ගිහින් අන්තිමට උන්වහන්සේ ආහාරයෙන් තියෙන බුදුරන් වහන්සේ සම්බන්ධ වෙනවා. දැන් ශාවකයන් අහලා ඒ ශාවකයා අහලා තියෙන අසජී හාමුදුරුවන්ගෙන් අහගෙන සිහි නූල ඇති කරගත්තා නම් සරියුත් හාමුදුරුවෝ අසජී හාමුදුරුවෝ බුදුරන් වහන්සේගේ බලනහලා සිහි නූල ඇති කරගත්තා. එහෙනම් ඉතිලා ගිහින් ගිහින් ඉඳමුලටම ගියා බුදුරන් වහන්සේ. එහෙනම් බුදුරන් වහන්සේගෙන් ආරම්භ වුණ ශාවක පිළිපත තුළ හැරෙන්නේ. අද වෙනකන්වත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ වචන අහගෙන තව කෙනෙක් නැහැ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් ගත කෙනෙක් තේරුම් අරගත්ත දහම කියනවා නම් ඒකාන්තයෙන් ඔහු ආර්යයන්ට අයිති. අනිත්‍ය දැකන දුක්ඛ දැකන අනාත්ම දැකන ඔහු සම්මාදිට්ඨිය දැක්කා. ඔහුට කවදාත් මිත්‍යා කල්පනාවකට ඊට පස්සේ වහින්න බෑ. එයා සම්මා සංකප්පියම ඔහුට වැඩෙන්නේ. ඔහුට නැවත නිත්‍යයි සුඛයි ආත්මයි කියන මිත්‍යා වචනයක් පිට වෙන්න හේතු නැහැ. සම්මා වාචාමයි වැඩෙන්නේ. ඔහුට කවදාවත් මිත්‍යා සහගත අදහසකින් නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියකින් කරන ක්‍රියාවක් ගොඩනැගින්න බෑ. ඒක බහැලා තිබිච්ච එකක් බහැලා යනවා කියලා යනවා මිසක්. නැ සම්මා කාමාන්තේමයි වැඩෙන්නේ. ඔහුගේ ජීවිතය පවතින මොහොතක් මොහොතක් පාසාත් මේ ධර්ම අවබෝධය වැඩෙනා මිසක් වෙන එකකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මුලාවට යන්නේ නැහැ. එහෙනම් සම්මා වායාමයමයි වැඩි. එතකොට ආජීවයමයි වැඩි. ඔහු කරන උත්සාහයක් ඇතනම් මොහොතක් මොහොතක් ගානේ වැරදි වෙලා කරන්න හැදුවත් මේක වැරදි මේක වැරදි. මේක මහා මුලාවක්. මේකෙ මිදිය යුතුයි. ඔය අදහසමයි වැඩි. සම්මා ආජීව සම්මා වායාමයම වැඩින්නේ. නිවන මුල් කරගෙන මේ පැත්ත. ඕර මොහොත පාසාම අනිත්‍ය දේ අනිත්‍ය හැටි නෙවෙනා දුක්ඛ දේ දුක්ඛ හැටි නෙවෙනා උපනංගි උපනංගි වේල පටන් ගන්නවා අනත්ත දේ අනත්ත හැටි එහෙම උපනංගි වෙනවා. එනවා වැඩි සම්මා සතියමයි. එනවා වැඩෙන්නේ වැඩෙන්නේ මොකද වෙන්නේ? නිත්‍ය සුඛ ආත්ම කියලා ගත්ත අනිත්‍ය දුකනාත්ම ගොඩවල් නිසා ඇලීම ගැටිය මුලාව හටගත්ත. ඒකේ තමයි මේ සියලු විස්තරය. යථාර්ථය දැක් ගන්නකොට ඒ ටික අහක් වෙනකොට ඇති වෙන සංවරත්වයක් ඇද්ද? ඒ සම්මා සමාධියමයි. ඒක තමයි ආර්යයන්ගේ සම්මා සමාධිය. ආර්යයන්ගේ සමාධිය කියන එක ලැබෙන්නේ කොහොමද? අන්‍යයන්ගේ සමාධිය නම් ඔය කීක විදිහේ වියෝගී භාවනා ක්‍රමයක් අරගෙන ඒකට අනුකූලව කරනකොට ඉතින් උඩ ගියා වාගේ නිහඬ වුණා වාගේ ගති ලක්ෂණ පහළ වෙලා එහෙම එකක් එනවා. ඒ සමාධිය නෑ කියන්නේ නැහැ මේක. ධානය නෑ කියන්නේ නැහැ. ධානයක් තියෙනවා සමාධිය තියෙනවා ආර්ය නෙමෙයි. අන්න ඒකයි වෙන්නේ. ආර්යයන් ලබන්නා වූ සමාධියක් ඇත්නම් ආනන්තරිකයි. ආනන්තරික සමාධිය කියන්නේ ඒක හලන්න බෑ හලන්න හේතුත් නැහැ. ඒ සමාධිය සඳහා නැවත වාරයක් පත්‍යක් ලාගෙන තියා සිහි කර කර ඉන්න ඕනෙත් නෑ අරමුණු කරන්න ඕනෙත් නෑ. බාහිර කලඹපු ඒවාට හේතු ගැලවිලා ගියා ප්‍රඥාව පහළ වෙලා. නිරන්තරයෙන්ම උහුට ලැබෙන බලගත ආහාරයක් අවශ්‍ය නැහැ සමාධිය වරන් තව ලැබුණා. ඉවර මුල් කරේ ලැබිච්ච සමාධිය නිසා ඒක වෙනස් කරන්න බෑ. ආයතනයක සමාධිය කැඩෙන්නේ. ඒක තමයි මගපල සමාධිය කියන්නේ. මෙන්න මේක ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය වැඩෙනවා ඔය ටික. ඉතින් ඔය ටික දැනගන්නකොට ඉස්සෙල්ලාම දැනගන්න ඕන සතිය. එනම් මේ ආර්ය විනයෙන් පිට නැහැ නේද සතිය. සතිය කිව්වේ මොකද්ද? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා නම් පේනවා නම් දුක්ඛ දේ දුක්ඛ හැටියට දකිනවා නම් පේනවා නම් අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා නම් පේනවා නම් පෙරමෙන් මුලාවටපත් වෙනතු ඒ අරමුණ එනකොටම සිහි වෙනවා නම් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයේ හතෝච වුණා. දැන් අරගන්නේ මොනවද? ওই සතිය පහළ වෙනා තවත් අනි මුලාවෙන් ගන්න එකට කැමති වෙනවද? සතියෙන් ගන්නේ මොකද්ද? අනිත්‍ය කියන ධර්මයේ ගත්තා මිසක් වෙන මොකද්ද ගත්තා? ඉස්සර නම් ඇලුනා. මෝඩකමට මුලාව. දැන් මොකද කරන්නේ? අසාරදී කියන එනිකේ තියෙන මුලාව මොකද? හරේ මොකද? දැන් මොකද ගත්තා? ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මාදිට්ඨියනේ මේ ගත්තා. කල්පනා කළේ සම්මා සංකප්පේ. ඊට අනුකූල වන්නා වූ සම්මා වාචාව නෙමෙයි බොරු නෑ කියලා නෑ පරස නෑ පලාප නෑ කියලා වචනය පාසා ඊට අනුකූලයි අනිත්‍ය දේ ගන්න දෙයක් නෑ දුක්ඛ නැතදී හරයක් නෑ කිව්ව වචනය පාසා සම්මා වාචා එහෙනම් මොකද කරන්න ඕනේ ඒ පිළිබඳ හිතන කියන කෙන වැඩ පිළිවෙල තියෙනවා කියලා අතර කරපන් අපි පස්සේ යන්නේ නෑ ඒවා අක්‍රීය කරනකොට ක්‍රියාත්මක වෙන කොයි වැඩ සම්මා කම්මන්තේ එතකොට ඔහුගේ ආජීවයේ එන්නේ එන්නේ පිරිසිදු වෙනවා සම්මා ආජීවය වැඩෙනවා ව්‍යායාමයක් තියෙනවා යන කරන හිතෙන් කයින් වචනේ කරන වැඩක් තියෙනවනම් දැකපු සත්‍ය අත්‍යවශ්‍ය වෙන එකක් හිතන්න බැහැ දැන්. එහෙනම් ඊට අනුකූලවමයි හිත කය වචනේ ක්‍රියාත්මක වෙන්නේ. එන්න එන්න වර්ධනය වෙන්නේ මේ පැත්ත. ඒකවල සම්මා සම්මාන්ත සම්මා සති ඔක්කොම වැඩිලා සම්මා වායාම සම්මා සති ඔක්කොම වැඩිලා සම්මා සමාධිය ඔය දෙන ආර්යචාරික මාර්ගයේ નિરાයසයේ වැඩේ. ඉතින් ඒකයි කාරණේ. ඉතින් මේක සකස් කර ගැනීමේදී ආනාපාන සති කියලා කියන්නේ අරගත යුත්තේ මොකද්ද පහ කර යුත්තේ මොකද්ද කියලා ධර්මයේ අහලා ධර්මයේ තේරුම් ගත කෙනාට නිගමනය වෙනවා. මොනවාද ගත යුත්තේ? මොනවාද පහ කර යුත්තේ? ඉස්සෙල්ලාම ඔහු දැනගන්නවා යමක් පවුද? යමක් අකුසල්ද? යමක් නීවරණද? මෙන්න මේ ටික මල් ළඟ තියෙනවා ඔය ගුණ පහ කර යුතුයි. පස්සාස කළ යුතුයි. ඇයි පස්සාස කරන්නේ කොහොමද? අනිත්‍ය දෙයක් නෙමෙයි ගුණ අනිත්‍ය දෙයක වැඩි වෙන්නේ හැටගත්තු. දුක්ඛ අනාත්ම දෙයක් නිත්‍යයි සුඛයි අත්මයි කියනවා මේ මුලාව නිසා නෙමෙයි මේක බැඳුනේ. ඒකේ බැඳෙන චන්දරාගය නිසා නෙමෙයි කාමච්ඡන්දේ ගොඩ නැගුනේ. ඒකට විරුද්ධ වෙන ඒවාද සටන් කරලා තවත් ඒ පස්සේ දුවන නිසා ව්‍යාපාදී ගැටුනේ. ඉතින් ඔය ඇද්ද කාමච්ඡන්ද ව්‍යාපාදී ධර්මයේ නැඹුරු කරන්න බැරි ලෝකේ ආස්වාදයේ බැඳිච්ච ඉඳලා ඒකෙන් තීන විද්‍යාව නැගුනේ. එතකොට කොච්චර දහම් ගැන කිව්වද? දහම් පිළිදන්නේ නැහැ ඊටලා ආස්වාද වෙන්නේ ලෝකේ නෑ. ලෝකේ වෙන්නේ හිතන මිස දහම මොන ආස්වාදයක්ද කියලා උදාහස් බව කුසල නැගින්නේ ඒකේ. දහම සැක කරන්නේ ඒකේ. එහෙනම් යථාබෝධයට එනකොට නීවරණ දුරු වෙලා යනවා. එහෙනම් ඒකවල මොකද? ඒ නීවරණ මුල් කරගෙන සිද්ධ කළා වූ දසා කුසලයක් ඇති. මෙන්න මේක පාපයක් මේක නොකල යුත්තක් මේකේ මිදිය යුත්තක් කියලා දකින්න. මෙන්න මේ ආකාරයට එකින් එක නිදහස් වෙනකොට දකින්න පහ කළ යුතු යවනවා. යමක් කුමක් පහ කරන්න කුමක් ඇසුරු කළ යුතුද? මෙන්න මේක දකින්න. මෙන්න මේක දැකලා වාසේ දකිනවා අසුරු කළ යුතු ධර්මය. පහකල යුතු පාපය. අන්නේ යෝගී කියන අසුරු කරන්නේ හුලඟයි, පහ කරන්නේ පස්වාස වාසය. දෙකේ වෙනස නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආනාපානතිය මාහෝ මගෙන් අහගත්ත කෙනෙක් හැරෙන්නේ. තුන් ලෝකේ කවුරුවත් දන්නේ නැහැ කියලා කිව්වකට. අනික දන්නේ නැහැ. මොකද ආසාව කරන්නේ නැව පුසුව කියනවා. මොකද පස්වාස කරන්න ඕනේ නේද? දස උතු පහ කරලා පස්වාස කරන්න ඕනේ. අනික ඔක්කොම කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද කියන්නේ? යම් පාපයක් මෙතෙක් කල් ඔබලා ලෝභය, දේශ, මොහෙන් ආසාස කරලා ඕක පහ කරපළ. ඒක පහත් දීම සඳහා යථාර්ථය දැනගෙන ධර්මය ආසාස කරපළ. යමෙක් මට ආස්වාසවාදී කියනනම් කරුණාසහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ ධාතුන් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාසය සඳහා දහම් දිසන්නේ ඒ සවවනු හික්මවන්නේ කියනනම් මේ සත්‍ය කරුණයි. මෙන්න බුදුරණන් වහන්සේ ආස්වාස කියනන ආස්වාසවාදී කියනන ඔන්න ඔය හේතුවෙන් කියන්නේ. වච්චගත පරිත්‍රාති ගිහිලා ආනවා සරිත් හාමුදුරන්ගේ එක අවස්ථාවක. ඇවැත්නි ආස්වාසපත්තෝ ආස්වාසපත්තෝ කියනවා. මේ ආර්ය විනය මොකද ආර්ය විනය ආස්වාදප්‍රාප්තිය කියන්නේ. ආස්වාදයෙන් පූර්ණයි ආස්වාදයෙන් පූර්ණයි කියන මොකද ආස්වාදයෙන් පූර්ණයි කියන්නේ. ඇවැත්නි. වෙන විතරයක් ස්පර්ශ ආයතන 6 පිළිබඳව චක්ක සංස්පර්ශේ සෝත සංස්පර්ශේ ගාන සංස්පර්ශේ ජීවා සංස්පර්ශේ කාය සංස්පර්ශේ මනෝ සංස්පර්ශේ කියන මේ ස්පර්ශ සංස්පර්ශයන් පහල කරන ඇසකන දිවනාසය ශරීරය මන කියන මේවා ඒවට ආයතන කර ගැනීම පිළිබඳව. ඒකේ ඒවා ගොඩ නැගින හැටි. ඒ ආයතන ගොඩ නැගින හැටි. අත්හංගමයි. නේද? උදයංගමේ අත්ංගමේ කියන වචනේ පෙන්වන්නේ ගෙවෙන හැටිත් කියලා. නමුත් ඒ ගොඩ නැගිලා ක්‍රියාත්මක වීමට සකස් වෙන හැටි. ආස්වාද. ඒකෙන් ලැබෙන ආස්වාද මට්ටමක් ඇත්නම් ඒ ආස්වාද මට්ටම මොකද්ද? කියන කාරණයක්. ඒ වගේම ඒ පස්සේ ගිහිල්ලා ලබණයම් ආදීනවයක් ඇත්නම් ඒ ආදීනවය මොකද්ද? ඒක දැකලා හිටන් වැඩක් නැහැ කියලා දැනගත්තාම ඒක හැරීමෙන් ඇති වැඩක් නැහැ කියලා දැන් චන්දරාගේ මිදි නිදහස් වෙනවා. නිසාරණ. ඔන්න ඔය කියන කාරණා ටික සතුසේ දැක්කනම් එදාට කියන ආස්වාස ප්‍රාප්තයි කිය. අන්න ආස්වාස කළා. දැක යම් දවසක මිදුණා නම් සම්පූර්ණ කරලා ආස්වාසේ පූර්ණයි කියලා එදාට කියන. ඒ දිහා බලන් දෙයක් නැහැ ආස්වාස. මෙන්න ආර්ය විනී ආස්වාස. ඉතින් ආර්ය විනය ආස්වාදයේ හුලගැනීමි. ආර්ය විනය ආස්වාදයේ අසාර ලෝකයෙන් නික්මී යෑම තිබෙන්නා වූ ආර්ය ධර්මය. මේ ධර්මාභෝධය තමයි ආස්වාදය කියන්නේ.